තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවපත් දවස් වේවා කියන ප්‍රාර්ථනා දුප්පත් එක්ක ඔබේ ජීවිතේ කරදර බාධා නිම වේවා. ඒ වගේම ඔබේ සෞඛ්‍ය ගැන අංක 1ට හිතන්න පුරුදු වෙන දවසක් වේවා. නැත්නම් ඔබේ සෞඛ්‍ය ගැන මුලින්ම ඔබ කල්පනා කළ යුතු දවසක් වේවා කියන ප්‍රාර්ථනාවත් උදේ පාන්දරින්ම මතක් කරන්නේ ඔබට තිබෙන ආදරය කරුණාව නිසාම තමයි. සිරස් FM සනරාමර සිවණයි මේ ආරම්භ කරන්නට සූදානම. විශේෂයෙන්ම අද දවසේදී ඔබේ ජීවිතේ ගැටලු ගැන කතා බහ කරන්නටයි සූදානම. ඉතින් මේ වෙනකොට අපේ රට වගේම මුළු ලෝකෙත් පවතින මේ COVID-19 තත්ත්වය පිළිබඳවත් ඔබ හොඳින්ම දන්නවා. ඒ නිසා ඔබේ ආරක්ෂාව ඔබේ සෞඛ්‍ය ගැන ඔබ ඉතාමත්ම සැලකිලිමත් විය යුතු කාල සීමාවකයි මේ සිරස FM සනරාම රසවන ඔබ වෙනුවෙන් අප සූදානම් කරන්නේ ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදී සිරස FM සනරාමර සෙවණට අප ආරාධනා කළේ මාළවේ අරංගන කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශ කතිකාචාර්ය ආචාර්ය රාජකේ පඬිත සද්ධර්ම වාගීශවර විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද අත්කඳුරේ සුමන සාර ස්වාමීන් වහන්සේට ඉතින් ප්‍රහාමඳුරණී নমස්කාර පූර්වක ගෞරවයෙන් ඔබ වහන්සේව සිරස FM සනරාමර ආරාම රැසෙන්නට අප පිළිගන්නවා. සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ පින්වන්ත ධරණී ඵලී පුරා වැඩ සිටිය අසිරිමත් මහා රහතන් වහන්සේලාගේ උතුම් ආශිර්වාදයෙන් මගපර ලාභීන්ගේ උතුම් ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහ බෝධිරාජන් වහන්සේගේ ආශිර්වාදයෙන් රටේ පැතිරෙන ලෝකේ පැතිරෙන මේ මහා වසංගතය ඒ රෝගේ තුරන් වෙලා ලෝකයට සැනසීම වේවා මුළු මහත් රටට සැනසීම වේවා දුකින් ලෙඩින් පෙළෙන සෑම සියලු දෙනාම සූපත් වේවා කියලා අපි ප්‍රාර්ථනාව ආශිර්වාදයේ සනරාම රසවණින් පළමු කොටම තබන්නට කැමැතියි. සමන්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත් තත්තනා කුරුතේ ලක්ඛින් අලක්ඛී කුරුතත්තනා කියලා. කේ තමාගේ වාග්ය අභාග්‍ය සලසා ගන්නේ Taman විසින්ම බව උන්වහන්සේ ඉතා පැහැදිලිව අපට දේශනා කරනවා. එනිසා කෙනෙකුට හරියේ ඇයි තව කෙනෙකුට වැරදුණී ඇයි කියලා අපි සොයා බලනකොට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා අපට අපි ක්‍රියාත්මක වන්නේ අපි සිතන්නේ අක්ඛක්ිතු කරන්නේ කොයි වගේද කියලා අප පිළිබඳව ප්‍රතිවේක්ෂා කරන්න කියලා. අන්න ඒ කියන ප්‍රතිවේක්ෂාව කරන්න මා හිතනවා හොඳම වෙලාව ඒ ආරම්භය ගන්න සනරාමර සෙවණයි කියලා. ඇත්තට සඳහන් වෙනවා සංස්කෘතයේ ලස්සන උපදේශයක් තටාකේ වසති මණ්ඩූකෝ පද්ම ගන්ධෝන ජායති ඒවං සජ්ජන සංසර්ගෝ දුරජනයි කිං කරිෂ්‍යති බලන්න ලස්සන කියමන තටාකේ වසති මණ්ඩූකෝ මේ මැදියෙක් ගෙම්බෙක් ලස්සන මල් පිපුණු සුවඳ තියෙන මල් පිපුණු ඕලු නිල්මානිල් හෙප්පියුම් මේ ලස්සන මල් වර්ග පිපිච්ච සුවඳ තියෙන තඩාපීක පොකුලක වාසය කළත් කවදාවත් සමන්තේ මේ මැඩියට ඒ පොකුණේ වටාකම හෝ මල්වල සුවඳ දැක හඳුනා ගන්නට වාග්ය ලැබෙන්නේ නැහැ. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. අන්නේ පිළු ඒවන් සජ්ජන සංසර්ගෝ දුර්ජනකින් කරිෂති මේ කිසියම් ධර්මයේ ගැන හැඟීමක් නැති කුසලයේ ගැන හැඟීමක් නැති ආගම ධම ගැන ශ්‍රද්ධාවක් නැති ඒ වගේම අධර්මවාදී අසත්පුරුෂ කෙනාට මනුස්ස ලෝකයේද එන්ට වාග්ය ලැබුණට බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න ලැබුණට කවදාවත් එයා මේ ඉන්න සුන්දර ධර්මද්වීපයෙන් මේ ධර්මයෙන් ඒ වගේම ධර්ම සත්පුරුෂයන්ගෙන් තමන්ගේ අසත්පුරුෂ භාවය නිසාම යහපතක් සිද්ධ කරගන්නේ නැහැ. ධර්මයේ සුවඳ දකින්නේ නැහැ. හරියට විලේ ඉන්න මැඩිය වගේ කියලා සඳහන් කරනවා. එහෙම මැඩියෙක් නොවි හොඳට මේ ධර්මයේ සුවඳ හඳුනා ගන්න සත්පුරුෂෙක් වෙන්න කියලා උදේ පාන්දරින්ම ඒ සිහිපත් කිරීමත් අපි ඔබට සිහිපත් කරන්න කැමතියි. විශේෂයෙන් ජීවිතය ගත්තම හරියට පොතක් වගේ සමහර අය සතුටු වෙනවා, තව කෙනෙක් අසතුටු වෙනවා. බලන්නකෝ පොතක එක කොලයක් නරක් වුණයි කියලා මුළුත්තම ගිනි තියන්න හොඳ නැහැ. අන්න ඒ වගේ ජීවිතේ එක දවසක් වැරදුණයි කියලා මුළු ජීවිතේම මහා දුක් අඳෝනාවක් කරගන්න හොඳ නැහැ. ඒ නිසා එක පිටුව ගැන නොසලකා අනිත් පිටු 100 ගැන හිතන්න. ඒ පිටු 100 හරි ගස්සගත්තොත් එකට වඩා 100 වටිනවා. ඒකම අපි සඳහන් කරන්න ඕන ඇත්තටම මොනතරම් මනුස්ස ජීවිත ගත කළත් ඒ මනුස්ස ජීවිතවල වටිනාකම අපට ගණනය කරගන්න පුළුවන් වෙන්නේ මැනගන්න පුළුවන් වෙන්නේ අපි කරන වැරදි අනුවම තමයි. නිවැරදි දේ අනුවම තමයි. ඇත්තටම කෙනෙක් හොඳ මිනිස්සෙක් කියලා කියන්නේ වැරදි නොකරන නිසාම නෙමෙයි. කෙලෙස් බරිත අපි රාග ద్వේෂ මෝහ සපුරා නැති නොකල අපි රහතුන් වෙච්ච අපි අපි වැරදි වෙන්න පුළුවන් ඒ නිසා ඇත්තටම හොඳ පුද්ගලයෙක් කියන්නේ වැරදි නොකරනම කෙනෙක් නෙමෙයි වැරදි දැකලා කියා දෙනකොට හදාගත්ත කෙනෙකුටයි දෝෂෝප්‍යස්ති ගුණෝප්‍යස්ති නිර්දෝෂෝ නෛව ජායති සුකුමාලස්ස පුෂ්පස්ස නාලෝ භවති කරකෂා බලන්නකො හිතලා සවන් දෙන්න ඔබ රෝස මල කොච්චර හොඳ වුණත් නඩුවේ කටු තියෙනවා. අන්න ඒ වගේ ඕනෑම කෙනෙක් ළඟ නරකක් තියෙන්න පුළුවන්. හොඳක් තියෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ වැඩි හොඳ අඩු අවුණ ජීවිතයක් ඇති කරගන්නට. මෙහෙම බැලුවහම ජීවිතය කියන්නේ මහා කටුක කටු පඳුරු ඇති ගල් තලා ඇති දුෂ්කර මාර්ගයක් වගේ. හැබැයි ඕනෑම කටුක මාර්ගයක් බොහෝ විට අවසන් වන්නේ සුන්දර ගමනාන්තයකින් කියලා කල්පනා කරොත් ඒක හරි වටිනවා. ඒ සුන්දර ගමනාන්තය සොයා ගන්න. ඒ සේද මාවත සොයා ගන්න. ඒ නිවෙන මාර්ගය සොයා ගන්න. අදත් ඔබට ආරාධනා කරනවා සනරාම රසවනටම ගොඩ වැදිලා ඒකාත්මික වන්නට. එහෙමයි අපි හාමුදුරනේ සිරිස් FM සනරාම රසවනයිමේ 0112 84 88 අට අපේ දුරකථන අංකයට ඔබට කතා බහ කරන්නත් ඉඩ කඩ ලැබෙනවා උදෑසන 8 වනතුරු. සිරස් FM සනරාමර සෙවණට ඉතාමත්ම ගෞරවයෙන් අප ආරාධනා කළේ මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛනාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකේ පඬිත සද්ධර්ම වාගීශවර විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන් වහන්සේටයි අපේ හාමුදුරුවනේ මුලින්ම ඔබ වහන්සේට මේ ගැටලුව අප ඉදිරිපත් කරන්නට හිතුවා විශේෂයෙන්ම මේ කාල සීමාව පිළිබඳව අප හිතා බැලුවොත් උදේපාන්දරින් අවදි වූ සැනින් සමහර වෙලාවට ඉතාමත්ම කේතනීය පුවත් තමයි අහන්නට සිදුවන්නේ විශේෂයෙන්ම අපේම නිවසේ ඉන්න සමහර වෙලාවට අපේ වැඩිහිටියන් මේ වසංගත රෝග තත්වය හමු වී ඒ දරාගත නොහැකිව අපෙන් වෙන්ව යන ආරංචි අපිට දැන් තේන්ම අහන්නට ලැබෙනවා අපේ හාමුදුරනේ බිය නොහැක්කක් නැත ඕනම වෙලාවක ඕනෑම කෙනෙකුගේ ජීවිතයට වාසනාව වගේම අවාසනාව වුණත් ලං වෙන්න පුළුවන්. අපේ හාමුදුරනේ සමහර වෙලාවට මේ අවාසනාවන්ත සිදුවීම් අපේ ජීවිතයට එන මොහොතකදී ඒ දරා ගැනීමට අපහසුයි. නමුත් ධර්මය අපට පහදා දෙනවා අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව. අපේ හාමුදුරනේ අටලෝ දහමින් කම්පා වී සිටීමේ පාඩම් අප ඉගෙන ගත යුත්තේ ඇයි අපේ හැමදෙරුවනේ මේ වෙනකොට අපේ ජීවිතවලට මේ අටලෝ දහම පිළිබඳව ඉතාමත්ම හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි කියන කාරණාව බොහෝ දෙනාගේ සිත්වල පවතිනවා. ඔව් මා හිතනවා සාකච්ඡා කරන්න ඉතාම වටින කාරණයක් ඒ කාරණය සමන්ති ලෝකේ ඕනෑම වෙලාවක මේ ලෝකේ සිදුවිය නොහැක්කක් නොමැත්ත කියන කාරණය අපි හැමෝම සිතට ගත යුතු කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ රක්තපාල සූත්‍රයේදී ඊටාම වැදගත් අපි කාගේ සිහි කල්පනාව යා යුතු කාරණා හතරක් පිළිබඳව. උපනීති ලෝකෝ අද්දු අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනීයන් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කරුණු හතර තමයි උපනීයති ලෝකෝ අද්දු මේ ලෝකයේ සෑම ගත වෙන මොහොතක් පාසා තප්පරයක් පාසා අපිව ගෙනියන්නේ අද්දුව බවට හෙවත් අස්තිර බවට කැඩෙන බවට දිරණ බවට බිඳෙන බවට හිතා ගන්න බැරි ස්වභාවයකට ලෝකයේම අනිත්‍යයි සංකත කියන වචනයට වැටෙන සියල්ල සංස්කාර ධර්ම අනිත්‍යයි කියන කාරණය පැහැදිලි කරනවා. ඒක දුකක් ඇත්තට ලෝකයේ තියෙන. ඊළඟට අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ මේ ලෝකේ මගේ අපේ කියලා ගන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා වහා නිස්සාර ගතියක් තමයි එතන තියෙන්නේ. හරීම අසරණ භාවයක් තියෙනවා. මේ එකම අසකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. මේ ලෝකේ හරීම අශාස්වතයි. සියල්ල හැරදාලා අපට යන්න වෙනවා. අම්මල තාත්තල ඉද්දි දරුවන්ට යන්න වෙනවා. දරු අඬද්දි මේ ලෝකේ අම්මල තාත්තලාට දරුවන්ගෙන් සමුගන්ට වෙනවා. ඒ ඕනෑම දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන්. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දහසෝ. ඒක එහෙම වුණත් අපේ මනුස්ස සිත ඇත්තටම හරියටම තෘෂ්ණාවෙන් වැඩිච්ච එකක්. තෘෂ්ණාවෙන් වෙවිච්ච එකක්. මෙන්න මේ නිසා මේ තෘෂ්ණාව නිසා මිනිස්යාගේ හිතට මොනතරම් න කහාපන වස්සේන දිත්‍ති කාමේසු ඉච්ඡති. බලන්න කහවුණු වැස්සක් ඇද හැලු. ඇති බවක් නම් ඇති වෙන්නේ අපේ තෘෂ්ණාව හරියට මහා මුහුද වගේ මහා මුහුදට සිව් දිසාවෙන් ගංගාව ගලා බසිනවා කොච්චර ජලය ආවත් මුහුදට ඇති වෙන්නේ නැහැ. අපේ තෘෂ්ණාව තව විදිහකින් බුදුහාඳුරෝ පෙන්නනවා මහා ගින්නක් වගේ. ගින්නට දාහ්‍ය ද්‍රව්‍ය දාන්න දාන්න ඇවිලෙනවා මිසක ඇතිවීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මෙවැනි ස්වභාවයක් සහිත අස්තිර අශාස්වත පිළිසරණක් නැති තෘෂ්ණාවේ දාශයන් බවට පත් වෙලා මේ යන ගමනත් එක්ක පැහැදිලිවම අවිනිශ්චිත බවක් තියෙනවා. කිසිම සාර බවක් නැහැ. මේ ලෝකේ තහවුරු බවක් නැහැ. ආරක්ෂාවක් නැහැ. ඒ නිසා එහෙම අයට මේ ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් વિશેෙහි අසරණ භාවයට පත් වෙන්න වෙනවා. ඕනෑම මොහොතක මේ පහළට හෙළපු හුස්ම රොද උඩට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මරණයයි. ඒක තමයි ස්වභාවය. හිටපු ගමන් මහ ගම් වතුර ගලාගෙන එනවා. කඳු නා යනවා. ගෙවල් යට වෙනවා. හොඳට ගහක් ගලක් වගේ හිටපු මිනිස්සු මරණයට පත්වන එකපාරටම. දැන් මේ හැදිලා තියෙන වසංගත ස්වභාවයේ කොරෝනා ස්වභාවය වුණා. අපි නොහිතපු දෙයක්. නමුත් නොහිතුවාට ඒක එහෙම වෙනවා. ඒ නිසා මේ ස්වභාවය ගැඹුරින් වටහා ගැනීම හරිම අවශ්‍ය වෙනවා. මා දැක්කා රූපවාහිනියේ පෙන්වන එක්තරා සිදුවීමක් මහා ගංගාවක් නරඹන්න පිරිසක් ගිහිල්ලා. හැබැයි එහෙම නරඹ නරඹ ඉන්න අය ගංගාවේ මැදට ගල්තලාවට ගියා. ගොඩාක් වතුර තිබුණේ. එන්න එකපාරටම ගඟ බොර වුණා, ගල්තලාව වට වුණා, ගඟ මැද මිනිස්සු. හිතුවේ නැහැ වතුර එච්චර එයි කියලා. ටික ටික වැඩි වුණා. දනහිස ළඟටත් ආවා. කරළඟටත් ආවා. ඒ හිටපු 10 12 දෙනා තම තමන්ගේ අත් වලින් අල්ලගත්තා. එකට ශරීර වශයෙන් ඇතිලා වෙලිලා උත්සාහ කළා බේරෙන්නර මහ වතුරෙන් සුළු වෙලාවයි ගියේ ඔළුව වලට උඩින් මහා බොට වතුර ගංගාවි ගලාගෙන ඇවිදිලා අත් ජීවිත කොම පහලට ගසාගෙන ගියා. මෙන්න මේ නිසා තමයි අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති වෙන දේ හිතෙන්නේ හිතන දේ වෙන්නේ නැහැ මේ ලෝකේ හරිම අස්තිර ලෝකය ඕනෑම දෙයක් මේ ලෝකේ නොහිතන දෙයක් ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් කියන කාරණේ තේරුම් ගන්නට වෙනවා එහෙම ලෝකයක ජීවත් වෙන අපට බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ඒ ආශ්චර්යවත් ධර්මය සරණ කරගෙන ඒ මහ රහතුන් වහන්සේලාගේ අසිරිමත් චරිතාපදාන කියවා මේ ජීවිතය ප්‍රතිවේක්ෂා කරන්න කොම වටිනවා. ඒ නිසා මා හිතනවා මේ ලෝකේ ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක නොහිතූ ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන් කියන එක ප්‍රතිවේක්ෂාවක් කරගැනීම ඉතා හොඳයි. එහෙමයි අපේ හැමදෙරුවනේ සිරසෙෆෙම් සනරාමර සෙවණයි මේ හැමදෙරුවනේ සිරස් FM සනරාමර සෙවණට ලැබිච්ච ගැටලුවක් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න දුරකථනින් බොහෝ වෙලාවට අපි හඳුරන්නේ මේ කාල සීමාවෙදී අපි කටයුතු කළ යුත්තේම සෞඛ්‍ය අංශ අපට ලබා දෙන උපදෙස් පරිදිමයි. හැබැයි යම් යම් අවස්ථාවලදී මේ උපදෙස් පිළිපැදීම වැනි කටයුතු අපි අතින් මඟ ඇරෙනවා. අපිට වැරදි සිදු වෙනවා. නමුත් මේ වැරදි පිළිගැනීම වෙනුවට බොහෝ වෙලාවට දකිනවා මේ සමාජය තුළ ඒ වැරදි මම වැරද්දක් කළේ නෑ. මම කළේ හරි දේ කියලා. නිවැරදි කියන ඔප්පු කරන්න අපි තර්ක හදා ගන්නවා. ඒත් අපේ හාමුදුරනේ හිතේ තැනක වැරදි අත්හරින්න හයියකුත් තියෙනව නැත්තේ නෑ. ගොඩක් වෙලාවට අපි දකිනවා සමාජය තුළ තර්කයෙන් දිනන තමයි උත්සාහ දරන්නේ කියලා. ඔබ වහන්සේගෙන් මේ ගැටලුව අප විමසන්නේම මේ සමාජයේ මේ తත්වය යම් තාක් දුරකට පවතින නිසාමයි. ඒ අහන ප්‍රශ්නය වගේ තමයි වැරදි කරලා පුළුවන් තරම් වැරදි කරලා සමහර මිනිස්සු වැරද්ද පෙනිපෙනී ඇත්ත බව ඒ වැරද්ද තර්ක කරලා තර්කයෙන් වහන්න හදනවා ඒක එතරම් හොඳ ගතියක් නෙමෙයි මොකද තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය උනත් අතක්කා වචරෝයන් මම ධම්මෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මහණෙනි මගේ ධර්මයේ තර්කයෙන් අල්ලගන්න බෑ කියලා අපි සමාජ සමන්ති ඉන්නවා කෙස් පැලෙන තර්ක දාන අය ඇත්තටම දැන් මේ කාලේ මතක් කළා වගේ සෞඛ්‍ය අංශයෙන් විවිධ උපදෙස් ලබා දෙනවා. මේ යන මහා ව්‍යසනයට මුහුණ දෙන්න. අඩුම ගානේ අත් දෙක හොඳට හොදගන්න එක. මුඛාවරණ පළඳින එක. දුරස්ත භාවයේ මීටරයකටත් වඩා දැන් තියාගන්න ඕන කියලා කියනම මේ කියන දේවල් අපිට කරන්න පුළුවන්. සමාජයේ ඉන්න අය හැටියට මේව ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේව කරන්නේ නැතිව රටටත් සමාජයටත් මහා හානියක් හැටියට ජීවත් වෙමින් කවුරු හරි වැරද්ද පෙන්වා දුන්නාට පස්සේ කෙස් පැලෙන තරක දාන අයත් ඉන්නවා. මම හිතන්නේ මේ විපත්තිකර මොහොතේ එවැනි දේවල් කරන්න හොඳ නැහැ. සෞඛ්‍ය පුරුදු 100ට 100ක් නෙමෙයි 100000ක මට්ටමින් පිළිපදිනවා නම් අපි කාටත් ගුණයි හොඳයි කියලා මුලින්ම ඒ ප්‍රශ්නේදී කියන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්නවා මේ වැරදි කරන සහ නොකරන අය ගත්තාම ඇත්තටම මේ හතර දෙනෙක්. කවුද මේ හතර දෙනා? වජ්ජු පළවෙනි කෙනා. මහා සාවජ්ජු දෙවෙනි කෙනායි තුන්වෙනි කෙනා අප්පවජ්ජු හතරවෙනි කෙනා අනවජ්ජු. වජ්ජු කියන්නේ වැරදිම තමයි කරන්නේ. ඒ ඒ ජීවිතය තුල ගන්න කිසිම හොඳක් නැහැ. නිතරම සීලය බිඳී වැරදි කරයි සමාජයට හානි කරයි ඒ වගේ දේවල්. ඊළඟ ජීවිතේ ගත්තොත් මහා සාවච්චෝ ගොඩාක් වැරදි කරනවා. හැබැයි බොහෝම පොඩ්ඩක් විතර වෙන්න හොඳක් තියෙනවා ජීවිතේ. ඒක මුල් අර වජ්ජෝ කියපු කෙනාට වඩා ටිකක් හොඳයි. තුන්වෙනි කෙනා අප්පවච්චෝ ගොඩාක් තියෙන්නේ හොඳ ගති ලක්ෂණ හොඳ පුරුදු හැබැයි ටිකක් කර වැරදි තියෙනවා එහෙම වෙන්න පුළුවන්නේ මේ ගමන යන්න ඕන පියවරින් පියවර ධර්මයේ අසාගෙන ධර්මයේ විමර්ශනය කරගෙන ඒ ධර්මයේ දැන කියාගෙන ඇත්තටම අපිට මේ ගමන යන්න වෙන්නේ සමන්ති පියවරින් පියවර අනුපුබ්බේන මේ ධාමි තෝක තෝකං කණීකණී අම්මාරෝ රජපස්සේව නිද්දමේ මලමත්තනෝ නොවනති කෙනා රංකරුවෙක් හරියට පියවරින් පියවර ලස්සනට ස්වර්ණාභරණයක් හදන්න වගේ හිත හදන්නේ පියවරින් පියවර. සියලු වැරදි එකපාරට අපට කරන්න බෑ. ඒ නිසා අපවජ්ජෝ සෑහෙන මට්ටමින් හොඳයි. වැරදි බොහොම අඩුයි. හොඳ වැඩි. අනවජ්ජෝ කියන්නේ කොහොමටවත් වැරදි නෑ. ඒ තමයි මහ රහතන් වහන්සේ. දැක්කනේ සතර අපායේ පහළම ඉඳලා ඉහළම දක්වා මේ කණ්ඩායම් හතර අපට වර්ග කරන්න පුළුවන්. අජ්ජෝ, මහා සාවජ්ජෝ, අප්පවජ්ජෝ, අනවජ්ජෝ කියන මෙන්න මේ කණ්ඩායම් හතර. අනවජ්ජ වෙන්න කොහොමදවත් පරිදි නැති වෙන්න නම් පැහැදිලිවම අයි මහ රහත් භාවයේ ලැබිය යුතුමයි. ඒ නිසා ඉඳලා හිටලා වැරදි වුණාට අපේ යටින් මේ වැරදි කවුරු හරි පෙන්ලා දෙනකොට වැරද්ද වැරද්ද හැටියට බාර ගන්න අපි කාර්මික වෙන්න ඕන. එහෙමයි මේ ධර්ම මාර්ගය. මතකයිනි පුංචි රාහුල හාමුදුරුවෝ දීපාන්දර මළුව අමදලා වැලි අහුරක් අරගෙන මොකද්ද කියන්නේ? මේ වැලි අහුරේ තියෙන වැලි කැට ගන්නට වඩා අද දවසේ මට මගේ වැරදි හඳුනා ගන්නට ලැබෙන්න ඕන. උපදෙස් ලැබෙන්න ඕන. අවවාද ලැබෙන්න ඕන. අන්නේ පුංචි රාහුල ආමුදුරු වගේ අපට පුළුවන් නම් අපි නිතරම අපේ වැරද්දක් සොයාගන්න, හඳුනගන්න, කියා දෙනවා නම් කියන අදහස තියෙනවා නම් ඒක හරි වටිනවා. ඒ නිසා මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන. තර්කයෙන් ඇත්තට වැරදි දිනන්න බෑ. තර්කයේ හැමතැනම හරියන්නේත් නෑ. සායී ගන්න, ඒ දෙන තීන්දුව, ඒ ඔප්පු කරන දේවල් ඔක්කොම ඇත්ත නෙමෙයි. දිනන්නේ තර්කයේ මිසක හෘදය සාක්ෂිය නෙමෙයි. තර්කයෙන් නපු අය දන්නවා. ඇත්ත ඕක නෙමෙයි කියලා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා. ඔබේ වැරද්ද ඔබ දකින්න. මිනිස්සු සමන්ති අනුන්ගේ ඇහි තියෙන බලන්න පුංචි රොඩක් දකින්න පුළුවන්. තමන්ගේ ඇහි තියෙන පොල් කෙන්ද දකින්නේ නැහැ. මෙන්න මේක තමයි ස්වභාවය. ඒ නිසා අනුන්ගේ වැරදි දැකීම හරිම ලෙහෙසි. මේ තමන්ගේ වැරදි දකින්න එක වැරදි කියා දෙනකොට ඒවා හඳුනගන්න එක අපේ මිනිසුන්ට මේ කියන්නේ අපට හරිම අමාරුයි. ඒක එහෙම නොවි තමන්ගේ වැරද්ද දකින්න නිතර උත්සුක විය යුතුයි. අනුන්ට ඇඟිල්ල දික් කරනවට වඩා තර්ක කරනවට වඩා නිසා අහන කාරණේ ඉතාම වටිනවා. අපි හුරු විය යුතුයි මේ ධර්ම මාර්ගයේදී අපේ වැරදි අපිම හඳුනාගෙන ඒ තුලින් අපි අපිව හඳුනාගෙන මේ ගමන යන්න එහෙම වුණොත් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ තව ටිකක් ඉහළට අරගෙන යන්න මේ සසරින් එතර කරව ගන්න අපට ගොඩක් ඒක උපකාරී වෙයි කියලා නම් කියන්නම ඕන. එහෙමයි අපි හාමුදුරුවනේ සිරස් FM සනරාමර සෙවණයි මේ. සනරාමර සෙවණ. සිරස් FM සනරාමර සෙවණට ලැබිච්ච තවත් යටි අපේ හාමුදුරුවනේ ඉදිරිපත් කරන්න සූදානම් තමත්ම කෙටියෙන් ඉදිරිපත් කරන්නම්. දැන් මේ වෙනකොට විවිධාකාර විදිහට අපේ රෝග තත්ත්වයන් විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ රෝග තත්ත්වයන් අපි හිතමු බෝ නොවන රෝග හමුවේදී යම් සංකීර්ණතා ඇතිවන්නට පුළුවන් මේ තිබෙන තත්ත්ව අනුව. එතකොට අපි හාමුදුරනේ කෙනෙක් මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ගොඩක් වෙලාවට මේ අදෘශ්‍යමාන බලවේග වලින් ඇතිවන රෝග සහ සාමාන්‍ය රෝග පිළිබඳවයි ඔබ වහන්සේගෙන් විමසන්නේ මේ දෙක අතර යම් යම් සමානකම් තියනවාද නැත්නම් සමහර වෙලාවට අපිට හිතා ගන්න බෑ අපිට වැළඳෙන යම් යම් රෝග වලට යම් යම් ප්‍රතිකාරත් නැති වෙලාවල් තියෙනවා ප්‍රතිකාර කරත් හොඳ වෙන්නේ නැති වෙලාවල් තියෙනවා මේවා අදෘශ්‍යමාන බලවේග තුලින් නැතිවන රෝගද මේ පිළිබඳවයි ඔබ වහන්සේගෙන් විමසන්නේ අදෘශ්‍යමාන බලවේග මතින් ඇතිවෙන රෝගත් සාමාන්‍ය රෝගත් අඳුනගන්නේ කොහොමද කියන ගැටලුව සාකච්ඡා කළ යුතුම කාරණයක් මොකද කියනවා නම් අද සමාජයේ ඉන්න බොහෝ දෙනාට අදෘශ්‍යමාන බලවේග නැත්තම් අපි ළඟම ඉඳලා මෙරිලා ගිහිල්ලා අපිව ලෙඩ කරන ඉන්නවා ඇත්තටම අදෘශ්‍යමාන බලවේගය මෙරිච්ච කෙනෙක් යම් තැනක අරන් ගත්තොත් වෙයි සඳහන් වෙනවනේ තිරෝකුණ්ඩ වගේ සූත්‍රවල උනම් ద్వාර බාහසු තිත්තන්ති ආගම්පන සක්ංගර බලන්නකෝ දොර මුල්ලේ හරියවිල්ලා පිළිකන්නේ හරියවිල්ලා සමහර අමනුෂ්‍ය අරගන්න බව අපේ බණපොතම කියා දෙනවා. එහෙම ආවොත් ඒ අය එන්නේ අරමුණු කීපයක් සහිතවයි. එක්ක ආදරයට එනවා. එහෙම නැත්නම් පැරණි ණය ගණදෙනු පියව ගන්න එනවා. එහෙම නැත්නම් දැඩි පාදානේ නිසා අනේ මගේ අය මගේ තන මේවා කියන මේ විදිහට පැහැදිලිවම ස්ථාන අරක් ගන්නවා. ස්ථානක් අරක් ගන්නවා නම් කමක් නෑ. සමහර වෙලාවට ශරීර අරක් ගන්නවා. අන්‍ය දේහ ප්‍රවේශය කරනවා. අන්න එහෙම වුණාම පැහැදිලිවම අපිට අමනුෂ්‍ය ලෙඩ හැදෙනවා. සමහර වෙලාවට සමන්ති මැරිච්ච කෙනාට තිබුණා නම් මහා ඇදුම රෝගයක්. මෙන්න ඇදුම රෝගේ ලක්ෂණයක් නැතිව හිටපු කෙනා අර වගේ රෝගිවන්ට පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී රෝහලට ගිහිල්ලා ටෙස්ට් කරලා බලනකොට තියෙන බව පෙනුනාට පිටින් එහෙම රෝගීක ලක්ෂණ ඇතැම් විට පරීක්ෂණ වලට අහු වෙන්නේ නැති වෙන්න පුළුවන්. අහු වුණත් ඇතැම් විට බෙහෙත් කළාට බෙහෙත් අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. එන්නේ එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් යම් රෝගයක් මොනතරම් දක්ෂ වෛද්‍යවරු පිළියම් කළත් බෙහෙත් කළත් ඒ රෝගිය සුව වෙන්නේ නැත්තම් එතකොට ආගමික ආශිර්වාදයක් යටතේ අපි හිතමු බෞද්ධ ක්‍රමයේ තම පිරිත් දේශනාවක් බෝධි පූජාවක් පවත්වලා දෙවියන්ට පින්දීමක් දෙවියන්ගේ බලෙන් තුනුරුවන්ගේ බලෙන් අදෘශ්‍යමාන බලවේග පැහැදිලිවම මෙල්ල කරන්න පුළුවන් බව අපි අත්දැකීමෙන්ම දැකලා තියෙනවා. එතකොට අමනුෂ්‍ය රෝගයි සාමාන්‍ය රෝගයි හඳුනා ගැනීමේදී සාමාන්‍ය රෝගවලට අදාළ විදිහට බෙහෙත් කරනකොට ඒ නිසි කාලේ බෙහෙත් අල්ලනවා. යම් කිසි රෝගයකට දිගින් දිගටම බෙහෙත් අල්ලන්නේ නැත්තම් සමහර වෛද්‍යවරු කියනවනේ මට පුළුවන් හොඳම විදිහට තමයි ඔය කරලා තියෙන්නේ. හැබැයි බෙහෙත් අල්ලන්නේ නෑ. අන්න ඒ වෙලාවට පිළිත් ටිකක් කියලා බලන්න. බෝධි පූජාවක් පවත්වලා දෙවියන්ට පින් දෙන්න. පැහැදිලිවම අර බෙහෙත් අල්ලන්නේ නැති රෝගයට බෙහෙත් අල්ලන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ඒ සරණ ඒ ආරක්ෂාව ධර්මයේ සරණ ධර්මයේ ආරක්ෂාව ආර්ය මහා සංඝරත්නයේ මහරහතන් වහන්සේලාගේ ආරක්ෂාව අපට හරි වටිනවා නප්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං මම ඔබට සිද්ධියක් කියන්නම් මේ ළඟදී අත්දැක්ක සිද්ධිය ඒ අය බෞද්ධත් නෙමෙයි ඇත්තටම අපේ විහාරස්ථානෙට ආවා හදිසියෙ සොයාගෙන ඇවිදilla මතක් කළානේ ස්වාමින් වහන්සේ අපට පොඩි කරදරයක් අවුරුදු 4ක් 5ක් විතර ඇති රෝහලේ ඉන්නවා ඇස් දෙක අරින්නේ අපේ පුංචි පුතා හොඳම වෛද්‍යවරු බෙහෙත් කළා ඒ අය කියනවා ජීවත් වීමේ තව දින දශමයක වගේ සුළු ප්‍රමාණයක් පමණයි ප්‍රතිශතේ බෙහෙත් මොනම කරත් ඒ බෙහෙත් අල්ලන්නේ නැහැ. දෙහාන්දුනේ කරන්න පුළුවන් ඔක්කොම කළා. මේ ආගමේ හැටියටත් කළා. බෞද්ධ ක්‍රමයට හරි කමක් නැහැ. අපි බෞද්ධ නොවුණත් පුළුවන් දෙයක් කරලා දෙන්න. අපි කලේ පිරිත් දේශනාවක්. පිරිත් ආරක්ෂාවක් හැටියට පිරිත් නූලක් හදලා ඇරියා විශ්වාස කරන පිරිත් කියනකොටම මාස දෙක ඇස්වහගෙන හිටපු අර දරුවා ඇස් ඇරියා. නැවත වහගත්තා. වරින් වර වෙනස්කම් තිබුණා. නැරිලා වගේ හිටපු දරුවා ඇත්තටම වරින් වර අංග චලනය සිද්ධ කළා. ඔබ විශ්වාස කරන්න සතියයි එකමාරයි ගේ දරුවා ගෙදර ගෙනියන්න පුළුවන් මට්ටමටපත් වුණා. දීක සියලුම රෝග නැති වුණා නෙමෙයි මා බලපු ගමන් පැහැදිලිවම මතක් කළේ උපන් වේලාවද සම්බන්ධ කරගෙන බැලුවා. තවත් විවිධ ක්‍රමයන්ගෙන් බැලුවා. මේ බය වෙන්න එපා. දරුවා මැරෙන්නේ නැහැ කියලා එකහෙලාම කීවා. ඒ වගේම උන අදත් ඒ දරුවා හිටියට වඩා ගොඩාක් හොඳයි හොඳට ඇස්තරලා ඉන්නවා අතපය චලනයන් පේනවා ටික ටික ටික ටික සුවය ලබන්නේ වෛද්‍යවරු මරණයට පත් වෙයි කියපු ඒ දරුවා පිරිති බලය නිසා කියලා කියන්න ඕන දැක්ක නේද බෙහෙත් ඇල්ලුවේ නැහැ දෙන්න පුළුවන් ඔක්කොම ඩෝස් එක දීලා ඒ දරුවට යහපතක් උනේ නැහැ හැබැයි පිරිත් දේශනා කරපු ගමන් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ ඒ ආශ්චර්ය ධර්මයේ ආශිර්වාදේ කොහොමද කියනවා නම් ඒ මොහොතේම එයාගේ වෙනස්කම් හොඳ පැත්තට පෙනෙන පටන් ගත්තා. මෙන්න මේ වගේ ඔබත් ඔබේ රෝගවලට බෙහෙත් කරලා යම්කිසි විදියකින් ප්‍රතිකාර අල්ලන්නේ නැත්නම් පැහැදිලිවම ඒ අමනුෂ්‍යමය බලපෑමක් මත වෙන්න පුළුවන්. වෙනත් බලපෑමක් මත වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල බියක් සැකක් නැතිව පැහැදිලිවම ආගමික ආශිර්වාදයේ විශේෂින් පිරිත් දේශනාව සිද්ධ කරන්න ඒ ආරක්ෂාවෙන් පුළුවන් අදෘශ්‍යමාන ලෙඩක් සාමාන්‍ය ලෙඩක් සොයා කියාගෙන මනාව Tamanට ඒ උවදුරින් මිදෙන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා ලෙඩක් වුණාම විතරක් නෙමෙයි එදිනදා ගෙදර පිරිස් සූත්‍රයක් හොඳට හඬ නගා කියන්න එන්න තියෙන ඈත තියෙන රෝග පවා කරදර බාධක පවා නැත්තට නැති වෙලා යාවි. එහෙමයි අපේ හාමුදුරුවනේ සිරිස් FM සනරාමද සෙවණයි මේ. ආදරය මෛත්‍රිය බවට පත් කරගන්න. එවිට තණ්හාව පරිත්‍යාගයේ බවට පත් වේවි. ඉත තියෙන වෙලාවක හිතන බලන්න සමරාමර සෙවණත් අපේ හැමදෙරෝනේ මේ මොහොතේදී අපිට ලැබිච්ච දුරකථනයේ ලැබිච්ච ගැටලුවක වහන්සේ ඉදිරිපත් කරන්නේ සහෝදරය කතා කළේ සඳහන් කරනවා ඇය ජීවත් වන නිවසේ තමත් මෑතකදී තමයි මේ නිවසට පදිච්ච වෙලා තියෙන්නේ නමුත් මේ ගෙදරට ආවට පස්සේ තමන්ගේ නිවසේ මරණ දෙකක් සිදු වුණා එතකොට මෙහෙම වෙන්නට හේතුව යම්කිසි ගැටලුවක්ද ගේ තුල බොහෝ අය එක එක අදහස් කියන තමන් ජීවත් වෙන නිවසේ යම් යම් අඩුපාඩු තියෙනවා නැකත හොඳ නෑ කියනවා මේක ජ්‍යොතිෂ පැත්තට බර ගැටලුවක් අපේ හම්දුරුනේ. ඉතින් මේ පිළිබඳව ඇය තුලත් දැන් යම් කුකුසක් ඇති වෙලා තියෙන බවයි සඳහන් වන්නේ. ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් අප විමසන්නට කැමති සිරස් FM සඳරමල් සෙමනින්. ඒ ප්‍රශ්නය නම් සමන්ති ජෝතිෂයේ පැත්තට ටිකක් තදින් වරයි වගේ. අහන්නේ gedara මරණ දෙකක් වුණා. ඔය ගිහි ගත්තට පස්සේ හැබැයි බොහෝ දෙනා කියනවා ඕකනම් කිසිම නැකතක් හරියට බලලා හැදුවේ නැහැ කියලා. චිත්තේ මේ අහන්නේ දැන් මොකද කළ යුත්තේ? gedara gatta අවුරුදු දෙකක් ජීවත් වුණේ නැහැ. හැබැයි දෙන්නෙක් මරණයටපත් වුණා කියන මේ කාරණේ. මේ ප්‍රශ්නේ ඇහෙනකොටත් කෙනෙකුට හිතට බියක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම නැකත් ඕනද? වැරදි නැකත් හෝ නැකත් නැතිව හදපු තැන් ජීවත් වෙන්න හොඳ නැද්ද? මේ කියන සියල්ල මේ ප්‍රශ්න තුල තියෙනවා. මේදී සඳහන් කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නම් අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා කියලා. ඉතා ජනප්‍රියයි. කරන්න වැඩේ ආවනම් හොඳම සියල්ල සූදානම් මේ ග්‍රහ තාරකාව මොනව කරනවත් මොන නැකතක්ද කියලා වගේ අදහසක් එතන තියෙනවා. හැබැයි මේ කාරණේ මේ කෑල්ල විතරක් කරගෙන තමයි බොහෝ ඒ නැකත් ඕනේ නැහැ කියලා. මේ විශ්වය මහා පොදුමයි විශ්වයේ රහස් තියෙනවා. අපි දන්නේ බොහොම ටිකයි විශ්වය ගැන නොදන්නා දේ 99ක් තියෙනවා. එනිසා ඍෂිවරු දැක්ක ඒ දැක්ම අපි අපේ ජීවිත ලෞකික ජීවිතයේ සුභසිද්ධියට යොදාගත්තට වැරද්දක් නැහැ. ඇත්තට නැකතත් බලවත් වෙනවා කියන්නේ පංචාංගයම බලවත් වූ මොහොතක් වෙන්න ඕන අපේ සුභ කටයුත්තේ. ඔගේ හදන්න පදිංචියට මේ හැම දෙයකම. ඒ ගැන ජ්‍යොතිෂයෙම සඳහන් වෙනවා ඍෂි පාඨවලින්ම වාර රික්ෂන් තිතිර්යෝගං කරණංච චරාචර පංචාංග මිති විද්වත් ජීයතේ තත්ව දර්ශිවි මේ සඳහන් වෙන්නේ ඇත්තට පංචාංගයක් කියලා එකක් තියෙනවා මොනවද පංචාංගයේ දිනය නැකත තිතිය යෝගය කරණේ ඒ කාරණා පහෙන් මොනවද වෙන්නේ ඒවා නැකත බලවත් වෙන්නම තියෙන්න ඕන. දිනය වුණොත් කෙවිසි ජීවත් වෙන කෙනාලට ඒ ඇත්තන්ට ගෘහවාසින්ට ආයු වර්ධනය සිද්ධ වෙනවා. අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා බොහොම කෙටි කලකින් මේ යන්ට නොව දිනය බලවත් වීම තුළ අවශ්‍ය දීර්ඝ කරගන්න පුළුවන්. නැකත බලවත් වීමෙන් පාපී ධර්ම කෙරෙන ප්‍රමාණය අඩු වෙනවා. පව් දුරු වෙනවා. පවේ මතුවීම අඩාල වෙනවා. පින් කරන්න වාග්ය ලැබෙනවා ඒ ගෙදර. සමහර ගෙවල් තියෙනෝනේ සමහර අය කියනවා මේ ගෙදරට ආවත් ආවමයි පිළිග්ගතාවක් අත්තොත් කොටින්ම කිව්වොත් කියවන්න ලැබුණේ නැහැ. දන් හැන්දක්වත් බුදු පූජාවටපත් තියන්න බැරි වුණා කියලා කියනා ඉන්නවා. නැත්නම් පිට නැකත වැරදිලා වෙන්න පුළුවන්. ඉතින් කරන්නේ ශ්‍රියාව ඇති කරන එක. ඔල්ලතු පැලක් හදාගත්තත් සමහර ගෙවල් හරීම ශ්‍රියාවන්තයි. මල් පවන, ගේ ලස්සනයි. මිදුල නිතර අතු ගාලා ශ්‍රියාකාන්තාව පැමිණෙන තැනක් වගේ. ඒක කෙරෙන්නේ පැහැදිලිවම ක්‍රියාව ඇති කරන්නේ තිත්‍ය බලවත් තුන පංචාංගේ. යෝගයේ බලවත් වීම නිරෝගී භාවය. සමහර ගෙවල් වලට ගියට පස්සේ ගිය දවසේ ඉඳලා ලෙඩ ලෙඩ එක පිට ලෙඩ බලාගෙන ගියාම යෝගයේ දුබලතාවයක් තිබිලා තියෙනවා. කරණී කියන්නේ පංචාංගේ තවත් වටිනා එකක් කාර්ය සිද්ධිය ගෙයක් හදන්න ගත්තනම් කරණේ විතරක් බලවත් වුණා නම් ගෙය හැදෙහි ගෙය හැදුවට ඉන්න බැරි වෙයි ගෙදර. ලැබ වෙයි, මරණ ඇති වෙයි. මහානිකම් പ്രേත ගුහාවක් වගේ වෙන්න පුළුවන්. යම් නැකතක් හරියට බලවත් වෙනනම් දිනය නැකත තිතිය යෝගේ කරණේ බලවත් වෙන්න ඕන. දැන් මේ අහන ප්‍රශ්නේ එහෙම වෙලා නැහැ කියලා නේ කියන්නේ. දැන් මොකද කරන්නේ? ඇත්තට මේ වගේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නේ තිබුණා වගේම මරණ දෙකක් නෙමෙයි තුනක් සිද්ධ වෙච්ච ගෙදරක් ගැන අපට අහන්න ලැබුණා. ඒ ගෙදර ඇත්තටම ගහක ගෙඩියක්වත් හැදෙන්නේ අවිස්සාවේල පැත්ත සිද්ධියක් අපි පරිශන අත්දැකීම ඒ වගේම කිසිම ආලෝකයක් නැහැ. අවුරුද්ද ගිහිල්ලා නැහැ. මරණ තුනක් සිද්ධ වෙලා තින අලුත් ගෙදරට ගිහිපුවා පුතාවේ. මේ අය ආඩෝ එකෙන් හාමුදුරනේ දැන් අපිට ගෙදර දාලා විකුණලා හරි අඩු මුදලකට දීලා හරි ත්‍රිවිල්ලකින් යන මට්ටමක් ඇවිල්ලා කියලා තමයි ඒ අය කීවේ. ඒ වගේම කර කර හිටපු ව්‍යාපාර ඔක්කොම ඇද වැටුණා. එක අවුරුද්දයි ගියේ. මෙන්න මේ අවස්ථාවේදී දැන් අහන ප්‍රශ්නයත් එක්ක නැකත් වැරදුනොත් එහෙම තන් දිනය නැකත තිතිය යෝගයේ කරණේ වැරදිලා හැම තැනම නැකත් පැටලිලා ගත්ත gedara හදපු gedaරකට ධර්මානුකූලව තියෙන පිළිසරණ මොකද්ද කියලා අපි කතා කළ යුතුයි. ඒ ඕනෑම නැකත්ෝෂයක්. එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලවේග අරක් ගත්ත තැන අනමින බන්ධන කොටි වින සිද්ධ වෙච්ච ඕනෑම තැනක් පිරිත් දේශනා කළොත් පැහැදිලිවම ඒ නැති වූ ශක්තිය ගන්න පුළුවන්. අවිස්සාවේ ගෙදරට ওই ප්‍රශ්නේ අහන වගේම මරණ තුනක් සිද්ධ වෙච්ච තැන ව්‍යාපාර ඇද වැටිච්ච තැන අපි පිළිත් දේශනාවක් කළා. මහරාත්‍රී එතනින්ම කෙනෙක් ඇත්තටම ඇඟෙන් අවදි වෙලා ආවා. එයා බොහෝ දේ කිව්වා. යාම පිරිත් කියද්දී කොණ්ඩේ කඩාගෙන ගිහිලා ගේ පිටිපස්සේ හැරුවා යකඩ ඉන්නක් අරගෙන මොනෝද කුප්පි වගේක් එළියට ගත්තා. අපි දන්නෙත් නෑ ඒව අරන් දැම්මට පස්සේ එයාම ආරෝඩ වෙලා අර gedara තිච්ච ප්‍රශ්න නැති වෙලා විකුණන්න හිටපු gedara කොහොමද දැන්නම් විකුණන්න ඕනේ නැහැ කියලා නැවත සුවපත් භාවයේ ජීවිතාලෝකය ලබා ගත්තේ පැහැදිලිවම ධර්මී ආශිර්වාදේ නිසා එනිසා නැකත් වැරදුනත් මොන දෝෂ තිබුණත් බුදු පිරිතින් සියල්ල නැති කරගෙන සමනී කරගෙන යථා තත්ත්වයටපත් වී සුඛිත මුදිත භාවය ලබන්න පුළුවන් බව කියන්න ඕන. හිත බය කරගන්න එපා. බුදුහාමුදුරු සරණ යන්න. ධර්මයේ සරණ යන්න. ආර්ය මහා සංඝ රත්නයේ සරණ යන්න. එතන සැනසීම නොඅඩුව ඔබට ලැබෙනවාමයි. එහෙමයි අපේ හාමුදුරනේ සිරස් FM සනරාමර 7යි නේ. සිරස් FM සනරාමර 7ට ලැබිච්ච තවත් ගැටලුවක් අපේ හාමුදුරනේ ඔබ වහන්සේට තාමත්ම කෙටියෙන් ඉදිරිපත් කරන්නයි සූදානම. බොහෝ වෙලාවට අපි හඳුරන්නේ ද්වේෂය මේ සමාජය තුළ අපි දකින්නට ලැබෙන දෙයක් ද්වේෂය කියන කාරණාව. ද්වේෂය අනුනුත් නැසා තමනුත් විනාශ කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ අප තේරුම් ගන්නේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. අපි හඳුරන්නේ ද්වේෂය කියන කාරණාව, සිතුවිල්ල අනුනුත් නැසා තමනුත් විනාශ කරන දෙයක් බවට පත් වෙන ආකාරය ධර්මානුකූලව පහදා දෙන්න කියලයි මේ ගැටලුවෙන් ඉල්ලා සිටින්නේ. සමන්ති ද්වේෂය කියලා කියන්නේ මහා ගිනිජාලාවක් වගේ. ඒක එහෙම නැත්නම් මහා කුණාටුවක් වගේ. එහෙම නැත්නම් මහාල වේගින් ගලාගෙන යන මහා ගම් වතුරක් වගේ. එහෙමත් නැත්නම් මහා ලාවා නදියක් වගේ. තවත් විදිහකින් කියනවා නම් මහා මුහුදේ වේගෙන් බුරබුරා එන මහා ජල තරංගයක් වගේ මහා රැල්ලක් වගේ කියන කියන්න ඕනේ. ද්වේෂය ඒ තරම් මහ විනාශකාරී. අනුන් නසන්න කලින් ක්‍රෝධ සිතිවිල්ලෙන් තමන් නැසෙන එක ගැන අපි සිහියට ගත යුතුයි. නිසා අහන කාරණයක් එක්ක ද්වේෂය මොනතරම් භයානකද කියන කාරණයක් එක්ක මේ කරුණු හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ මේ ද්වේෂය සම්බන්ධයෙන් ද්වේෂය මෙල්ල කළ යුතු ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඒක මෙහෙමයි යෝවේ උප්පතිතං කෝදං රතං හන්තංව ධාරයි තමහං සාරතින් භූමින් රස්මිග්ගාහෝ ඊතරෝ ජනෝ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් බලන්නකෝ මහා රතයක් කන්ද පල්ලෙහා ඒ ඉබගාත් යනකොට හැබැයි තමන්ගේ ශක්තිය බලය යොදලා වහාම ඒ රතේ නිසමාර්ගීට යොමු කරලා වෙන්න යන හානිය වළක්වා ගන්නවද අන්න එයාමයි නියම රියදුරා එයා තමයි ඇත්ත දක්ෂ සාරථීව රියදුරෙක් වන්නේ අන්නය නිකන් කිවිටගත් රහනගත් අය පමණයි ඉස්සර තිබුණේ කරත්තනි ඒ නිසා එහෙම කියන්නේ ඇත්තට අපේ ජීවිතේ අපේ සිත තුළ ක්‍රෝධය මතුවෙන අවස්ථා බොහොම තියෙනවා සමහර අයට කියන්නේ හොස් මැස්ස ළඟින් මැස්සෙක්වත් යන්න බෑ කියන. අහන් ඉන්නකොටත් කියනකොටත් හිතේ මං ගැන තමයි කියවෙන්නේ මාත් එකම තමයි කියලා. සමහර අයට එහෙම හිතුණට සමහරු එහෙම නෑ. තමන්ගේ සිත තුළ මතුවන මහා ක්‍රෝධය අර ඉබාගාති පල්ලමට කරකැවිලා ඇදිලා යන කරත්තය වගේ වෙන කුඩය වහාම වළක්වා ගන්න එයයි දන්නවා. ඒකෙන් Tamanට මහා ශාන්තියක්, අනුන්ටත් ශාන්තියක් සිද්ධ වෙනවා. ක්‍රෝධය වළක්වා ගත්තේ නැත්තම් වෙන විපත්තිය වචනයෙන් ප්‍රමාණ කරන්න බැරි වෙන්න පුළුවන්. නිම්මකින් මනින්ට බැරි වෙන්න පුළුවන්. ක්‍රෝධයටපත් කෙනාගේ ඇස් යකෙක්ගේ වගේ මහ බියකක්. ලේ රත් වෙනවා කියලා කියන්නේ කලයුත්ත නොකලයුත්ත සොයාගන්න බැරුව යනවා. සමහර අය ගෙදර බඩු පොලේ ගහනවා. ළඟ තියෙන බිත්තියට මේසයට දොරට හරි ගහයි. භාණ්ඩවලට පාපහර ගහන හරියට ෆුට්බෝල් ගහනවා වගේ. එහෙම මිනිස්සු ඉන්නවා. බලන්නකො සමහර අය වාහනයක් පාරේ පදවගෙන යනකොට උනත් කලර් ලයිට් එකක් ළඟ ටිකක් පරක්කුණා. හෝන් කීයක් ගහයිද? හෝන් ගැහුවත් අපි තරහ ගත්තත් නැතත් ඒ වාහනට යන වෙලාවට තමයි යන්නේ. එනිසා අපි බොරුවට පිච්චෙනවා. හිතින් දැවෙනවා. ලේ රත් කරගන්නවා. ද්වේෂය කියන්නේ මහා අකුසලයක්. අකුසල මූලයක්. ඒ නිසා මහා පව් ගොඩක් පව් කන්දක් කරගහ ගන්න බව ඔබට කල්පනා කරන්න වෙනවා. මේ සිතේ ස්වභාවය හරි පුදුමයි. මනෝ ධාවති ਸਰවත් මදෝන්මත්ත ගජේන්ද්‍රව. ඥානං කුසේන කර්තව්‍යං තස්ස නිශ්චලිතං මන. අපේ සිත හැම තැනම දුවන්නේ දගලන්නේ ක්‍රෝධයටපත් වුනහම හරියට මද කිපිච්ච ඇතෙක් වගේ. මද කිපිච්ච ඇතා මෙල්ල කරන්න පුළුවන් හෙඬුවකින්. ආන්න අපේ සිත මෙල්ල කරන හෙඬුව තමයි ක්‍රෝධය මෙල්ල කරන හෙඬුව තමයි ඥානී කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපිට යම් කිසි ක්‍රෝධයක් ඇති වුණාම විතක්ක මූල බෙහෙත. ඇයි මට මේක ඇති වුනේ කියලා සොයලා බලන්න පුළුවන් නම් අර ක්‍රෝධය නැති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ලස්සන රූපයක් හිතට ගන්න. වෙන්න යන හානිය නැති වෙයි. ඔබට මම කෙටි සිද්ධියක් කියන්න. ක්‍රෝධී ආධිනම හඳුනා ගන්න. බලන්න එක්තරා ස්වාම පුරුෂෙක් වැඩ කරලා ගෙදර එනවා. මහන්සි තමයි. ගෙදර එනකොට ගේට්ටු වහලා. පළවෙනි හෝන් එක ගෙහුවා ගේට්ටුව ඇරියේ නෑ. දෙවෙනි හෝන් එකක් ගෙහුවා. සේවිකාවක්වත් නොනවත් ආවේ නෑ. තුන්වෙනි එකක් ගෙහුවා කවුරුත් නැති නිසා මෙයාට තරහ ගිය කපාරට තමන්ගේ ලොකු ජීප් එක ගේට්ටුව තල්ලු කරගෙන යන්න රේස් කරා ගේට්ටුව තල්ලු වෙලා ගියා වේගයෙන් හැබැයි පුංචි දරුවෙක් තමන්ගේ හිටපු එකම දරුවා තාත්තා වූ බව දැනිලා පුංචි එයා පොඩි ගේට්ටුවෙන් එන්නේ ගේට්ටුව ළඟට දුවගෙන ගියා වාහනේ වේගෙන් තරහින් ක්‍රෝධයෙන් ස්පීඩ් කරලා වේගෙන් අල්ලපු නිසා ගේට්ටු ගැලවිලා අර දරුවත් යට කරගෙන වාහනේ ගියා යට වුණාට පස්සේ තමයි දැක්කේ දරුවා ආපු බව වෙච්ච විනාශේ දැන් ඔබට හිතා ගන්න පුළුවන්. ඒ තාත්තට ජීවිතේ නැති කරගන්න තරම් හිතට ආවේගයක් ආවා. ඒ අම්මා තාත්තට ලොකු රණ්ඩුවක් වුණා. ඒ නිසා බලන්න මේ දෙන්නට දෙන්නලා යන්න උනේ අර තමන්ගේ ක්‍රෝධයේ තියෙන ආදීනම නිසායි. ඒ නිසා බලන්න පිටවත්නි සවන් දෙන ඔබ කල්පනා කරන්න මේ හිත තුල එන ක්‍රෝධේ මහා ජල තරංගයක් වගේ මහා කුණාටුවක් වගේ මහා ගම් වතුරක් වගේ මහා ලාවා නදියක් වගේ ඒ නිසා ඒ ලාවා නදිය නවත්තා ගැනීමට අපි ධර්මයෙන් උපයෝගී කරගත යුතුයි ධර්ම කමඨහන මේක බුද්ධ මන්ත්‍රයක් වගේ අපේ මෛත්‍රිය පුහුණු කරනවා නම් එබඳු කෙනාට පුළුවන් මොන ක්‍රෝධය ආවත් ඔය ක්‍රෝධයට මගේ යට වෙන්න දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න. ඔබ ක්‍රෝධයට උඩුගම් බලා යන්න පටිසෝතගාමී වන්න. මෛත්‍රී චින්තාව පුරුදු කරන්න ඔබත් සුවපත් වී ලෝකයක් සුවපත් කරන්න පුළුවන් බව අපි සිහිපත් කරන්න කැමැතියි. එහෙමයි අපේ හැමදෙරවනේ ඊ타ත්ම ගෞරවෙන් සිරසෙෆෙම් සනරාමද සෙවණට අප ආරාධනා කළේ මාලවයේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකේ පඬිත සද්ධර්ම වාගීශවර විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපද අත්කන්දරේ සුමනසාර ස්වාමීන් වහන්සේටයි සිරස් FM සනරාමර සෙවණින් කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදී සිරස් FM සනරාමර සෙවණට ආරාධනා කළේ ආචාර්ය පූජ්‍යපාද කඳුරේ සුමනසාර ස්වාමින්ද්‍රයන් වහන්සේටයි. අපේ හාමුදුරුවනේ සිරස් FM සනරාමර සෙවණින් මේ ගැටලුව වහන්සේට ඉදිරිපත් කරන්නට මේ හිතුවා. ගොඩක් වෙලාවට අපේ හාමුදුරුවනේ අප බොහෝ දෙනෙක් තැවි තැවි ඉන්න කාරණාවක් තමයි මේ වසංගත తত্ত্বය. මේ කොරෝනා වසංගතය නැත්නම් COVID-19 తত্ত্বය කවදා ඉවර වෙයිද? කවදා නිම වෙයිද මේ ප්‍රශ්නේ? අනේ මන් දන්නේ කවදා ඉවර වෙයිද කියලා හැමතිස්සෙම කල්පනා කරනවා. තැවි තැවි ඉන්නවා. නමුත් අපේ හාමුදුරුවනේ දැන් අපිට මේ ප්‍රශ්නයත් එක්ක වසර කිහිපයක් ගත කරන්නට සිදු වෙන බව ඕනම කෙනෙක් දන්න කාරණයක්. ඒ නිසා අපේ එදිනෙදා කටයුතු බොහොම පරිස්සමට සෞඛ්‍ය සම්පන්නව ආරම්භ කළ යුතු කාල සීමාවක අපි මේ ඉන්නේ. ඉතින් තමන්ගේ ආරක්ෂාව ගැන හිතමින් සමාජයේ ආරක්ෂාව ගැන හිතමින් කටයුතු කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මේ කාල සීමාවේදී තමන්ගේ ජීවිතයේ ඉදිරි අනාගත සැලසුම් කටයුතු ආරම්භ කරන්නට පුංචි කාලෙදුනත් පුංචි දරුවන්ට ඒ වගේම වැඩිහිටි තරුණ වැඩිමහලු මේ ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ මේ නිවැරදි සැලසුම් ආරම්භ කරන්නට මේ කාල සීමාව අප සකස් කරගත යුත්තේ කෙසේද කියන කාරණාවයි ඔබ වහන්සේගෙන් විමසන්නේ අපේ හැමදෙරෝනේ. සමන්ති මේ මතු කරන කාරණිය නම් අතිශයින්ම මේ කාලයත් එක්ක ගත්තහම තාම වටින කාරණයක් ප්‍රශ්නයක් ගැටලුවක් කියලා නම් කියන්න ඕන. ඇත්ත. මේ වසංගත කාලේ හැමෝම හිතින් කඩා වැටිලා ලත වෙනවා. හූල්නවා. සමහර අයට ව්‍යාපාර කරගන්න බෑ. ඉගෙන ගන්න ළමයින්ට ඉගෙන ගන්න නැහැ එකම තැනට වෙලා ඒකාකාරී වෙලා පිටින් ටිකක් වැටුණු ආකාරයකින් ඉන්න බව ඇත්ත ඒ වගේ අයට කොහොමද ධනාත්මකව සිතර ඉස්සරහට යන්නේ කියන මේ කාරණේ අපි කතා කළ යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතං නානු සෝචය්‍ය නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නුම් පසීදති අතීතයේ මෙහෙම වුණා. අනේ පෞගේ මාස ටිකේ මට මෙහෙම වුණයි කියලා ශෝක කරන්න හොඳ නෑ කිව්වා. එන්නට තියෙන අනාගතේ තව වරුදු ගාණක් විඳවන්න වෙයිද දන්නේ නැහැ. කොච්චර කලක් මේ ප්‍රශ්නය වසංගතයෙන් මිදෙන්න වෙයිද කියලා. ඒක විතරක් නෙමේ අනාගතය අල්ලාගෙන කොටිම ජීවත් වෙන්න හොඳ නැහැ කියලා බුදුහඳුරු පෙන්නනවා. පච්චුප්පන්නේන යාපෙන්ති. මේ වර්තමානයේ සිට තබාගෙන අද කරන දේ පිළිපද හරියට සිත තබාගෙන හරියටම කළොත් තේන වන්නෝපසීදති ඉනහවෙන්න පුළුවන් වෙයි මොහොන ලස්සන වෙයි ජීවිතය ලස්සන වෙයි අනාගතේ හැඩවි කියලයි බුදුහාඳුරු අරණ්‍ය සූත්‍රයේදී පැහැදිලි කරන දෙවියන්ට ඇත්තටම සමන්ති මේ කාරණයක් එක්ක මේ විඳවන හූලන ලත වෙන අයට එහෙම ලත වෙන්නේ නැතුව බෞද්ධයෙකු හැටියට එහෙම නැත්නම් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් හිටිය බෞද්ධම වෙන්න ඕනේ. දක්ඛෝ අනලසෝ තත්රූපාය විමර්ශය සමන්නාගතෝ හෝති අලංකාතුම් අලං සංවිධාතුම් කියපු මේ කාරණා පහගත්තත් මේ ජීවිතයේ ඔරොත්තු වෙන විදිහට ඕනෑම විපත්තිකර අවස්ථාවකට මුහුණ දෙන ආකාරයට සංවිධානය කර ගන්න පුළුවන්. දක්ඛෝ කිවි දක්ෂ වෙන්න ඕන ඕනෑම දෙයකට මුහුණ දෙන්නේ. අනලසෝ කම්මැලි නොවෙන්න ඕන. දැන් සමහර අය බලන්න හීන දකිමින් ඉන්නවා මහ රාත්‍රියක් පුරා. ඒ හීනේ ලස්සනයි මම මෙහෙම වෙනවා මෙහෙම කරනවා කියලා. ඒ හීනේ බල බලම මෙන්න තව ටිකක් නිදී ගන්නවා. මේ තව එක්කෙනෙක් ඉන්නවා. ඒ දැක්ක හීන සැබෑ කරගන්න මේ පාන්දරින් අවදි වෙලා එයාගේ කටයුතු පටන් ගන්නවා. එයාගේ ගමන යනවා. ඇත්තටම සාර්ථක වන්නේ හීන විතරක් දැක්ක කෙනා නෙමෙයි දැක්කපු හීන වෙනුවෙන් ගමන ආරම්භ කරන කෙනයි. අනලසෝ කම්මැලි නොවිය යුතුයි. අලංකාතුම් තත්රූපාය වීමන්සයි සමන්නාගතෝ හොති කරන දේ සම්‍යක් උපායෙන් කරන්න ඕන අලංකාතුම් අලං සංවිධාතුම් හොඳම දේ සංවිධානය කරන්නත් නොවරදින ආකාරයෙන් අවස්ථාවට උචිතව සංවිධානය වෙන්නත් හැකියාව තියෙනවා නම් එයා මේ ලෝකෙ දිනන පරලොව දිනන කෙනෙක් වෙනවා මේ කියන දේශනාවත් එක්ක මතු කරගන්න පුළුවන් අපේ ජීවිතයට වටින කරුණු හතක් අටක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ ජීවිතයේ අතීතයට සමුදෙට්ට ඕන. මට මෙහෙම අරය බැන්න මෙච්චර පාඩුණා කියකේ මේ අතීතය අල්ලගෙන කෙරේ ජීවත් වෙනවා නම් එයා පරදිනවා කිසිම අභියෝගයකට මුහුණ දෙන්න බැරුව යනවා. දෙවැනි කාරණේ තමයි අන් අය මේ අපි ගැන මොනවද හිතන්නේ? මෙහෙම හිතාවේ අරම හිතාවේ කියලා කනගාටුවේදී ජීවත් වෙන්න හොඳ නැහැ. එයාට හරියන්නේ දියුණු වෙන්න බෑ. ඊළඟ කාරණය තමයි ඔබේ හිමිකරුවා ඔබමයි කියලා තදින් හිතට අවද්දන්න ඕන. ඒක හරි වටිනවා. ඉදිරියට ගමනක් යන්න ශක්තිය Tamanගේ මතු කරගන්න. ඊළඟට තමයි ජීවිතය සසඳලා මනින්න යන්න හොඳ නැහැ. ඒකට කියනවා මානෙ කියලා. මානෙන මක්කටෝ හෝති අතිමානින කුක්කුරෝ. මානිය තුලින් වඳුරෙක්ට අධික මානිය තුලින් සොනකෙක් භාවයටපත් වෙන්න පුළුවන්. මනමන හිතියට වැඩන්නේ වැඩයි ආරම්භ කරන්න උන අවස්ථා වෝචිතව. ඊළඟ කාරණය තමයි කාලයට යමක් විසඳන්න ඉඩ හරින්න ඕන. කලබල වෙන්න හොඳ නැහැ. කාලයේ විසින් ඔබ කොච්චර කෑ ගැහුවත් අරමයි කිව්වත් මෙහෙමයි කිව්වත් හදන ප්‍රශ්න ගොඩක් තියෙනවා. කාලයාගේ ඇවෑමෙන් ගොඩක් ප්‍රශ්න නැති වෙලා යන බව කල්පනා කරන්න. ඊළඟ අනිත් කාරණේ වැඩි වශයෙන් ලෝකයේ තියෙන මේ දේවල් හිතින් ගැටගසාගෙන හිත හිත ලත වෙන්න හොඳ නෑ. දැන් මේ කොරෝනා කාලය මේක මෙහෙමයි කියේදී හිතින් ලත වෙන්න හිත දුකට අසන්තෝෂයට පත් කරගන්න හොඳ නෑ. රෝගී බවට අපි නිකමපත් වෙන්න පුළුවන්. හිතේ බලය නැති අය ඉක්මනින් ලෙඩ වෙනවා. හිතේ ශක්තිය ඇති අය ලෙඩට හොඳට ඔරොත්තු දෙනවා. ඔබ ඔරොත්තු දෙන කෙනෙක් වන්න දුක් නොවන කෙනෙක් වන්න. අනිත් වැදගත්ම කාරණේ ගාථාවෙත් කියුණා පච්චුප්පන්නේනය අපිටි මේ වර්තමානයේ අද අද ගැන හිතලා කටයුතු කරන්න. එදා තත්ත්වය වෙනයි. අනාගතේ ඉන්න තියෙන තත්ත්වය වෙනයි. ඒ නිසා වර්තමානයේ හිත තබාගෙන වැඩ කළොත් ඒ වර්තමානයේ හොඳ අනාගතයක් වෙයි. අනාගතයට පදනමක් වැටේ. ඒ අද වර්තමානයේ හෙට වෙනකොට ලස්සන අතීතයක් අපට හොඳට සැනසෙන්න පුළුවන් අතීතයක් හදලා ඒ නිසා වර්තමානයේ හිත තබාගෙන කරන දෙයක් කරන්න. අනිත් කාරණේ තමයි හොඳින් සිනහසෙන්න හිත සතුටින් තබා ගන්න. එතකොට මුළු ලෝකයම අපි උරුම කරගත්තා වගේ අපට දැනෙන්නේ ලෝකේක ප්‍රශ්න අපි ඔළුවේ තබාගෙන දඟලන්න හොඳ නැහැ. සියලු ප්‍රශ්න නිරුද්ධ කරලා අතහැරලා ටික සතුටින් හිත සබා ගන්න මේ ලෙඩ වෙච්ච කාලයක විපත්ති කර කාලයක ඔබේ හිත ලෙඩ කරගන්නේ නැතුව හොඳට අනාගතයට මුහුණ දෙන්න ඔබට පුළුවන් ශක්තිය ගොඩනගා ගන්න. මෙන්න මේ කියන විදිහට ගමන අදම ආරම්භ කරන්න විපත්ති නැති කරගෙන අලු ගසා දාලා ඔබට සුඛිත මුදිත ගමනකට පියනගන්න පුළුවන් කියලා නම් මතක් කරන්න ඕන. එහෙමයි අපේ හම්දුරනේ සිරස් FM සනරාමර සෙවණයි මේ. සිරස් FM සනරාමර සෙවණට අපේ හම්දුරනේ මේ ගැටලුවක් යොමු වෙලා තියෙනවා. ඊටාත්ම කෙටියෙන් බොහන්සට යොමු කරන්නයි සූදානම. සංසාර භවයේදී මේ නිවන් මඟට එළඹෙන්නට අප බොහෝ උත්සාහ දරන්නට ඇති. අපේ හාමුදුරනේ ඇත්තටම මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ නිවන් මඟට එක්කෝ පියවරක් තබන්නට මේ මොහොතේදී අප සියලුම දෙනා කටයුතු කළ යුත්තේ කෙසේද? ප්‍රායෝගිකව ජීවිතය තුළදී අපි කටයුතු කරන්නට ඕනේ කොයි ආකාරයෙන්ද අපේ හැමදෙරෙන්නේ? ඇත්තටම අපේ ජීවිතයේ මේ නිවන් මඟට යොමු කරන්නට අප උත්සාහ දරන්නට ඕනේ. එක පිටරක් හරි තියන්නට මේ මොහොතේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවයි ඔබ වහන්සේගෙන් විමසන්නේ සිරස් FM සනරාමර සෙවණින්. ඇහෙන ප්‍රශ්නයත් එක්ක සමන්තීන් මේ ගත වෙන සෑම මොහොතක්ම බුදුමග ගමන් කරන්න තියෙන තප්පරයක් විනාඩියක් පැය වශයෙන් දින වශයෙන් සති වශයෙන් මේ කරේ. ඒක අපි හැමෝම ජීවත් වෙන කාලයේ බොහොම සුළු කාලයක්. ලබාගත් අවස්ථාවක් දුර්ලභයි. ඒ නිසා අපි වහ වහ නිවන කරා සිට මෙහෙවීම හරිම වටිනවා. ගත වෙන සෑම තප්පරයක් පාසා දුර්ලභ කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ හැමදාම මනුස්ස ජීවිත ලැබෙන්නේ හැබැයි මේ පාර ලැබුණා. හැමදාම ධර්මය අහන්න ලැබෙන්නේ උපදින වාරයක් වාරයක් පාසා. හැබැයි මේ පාර ඒක අපිට ඇහෙනවා. මේක බුද්ධෝත්පාද කාලයක්. ධර්මයට සිත නැමෙන කාලයක්. ඒ නිසා මේ ගත වෙන සෑම තප්පරයක්ම ප්‍රාප්ති අවස්ථාවේ වැඩ සිද්ධ කරගන්න හරිම වටින කාලයක්. සංසාරය ගැන අපිට හිතුවට පස්සේ ධර්මයේ කියවෙන උපමා බලන්න. අපි එකම සතෙක් එකම සත්වයෙක් අපි එක්කෙනෙක් ගත්තොත් අම්මා මැරිච්ච වෙලාවේ දෙන්නම නෙමෙයි අම්මා විතරක් මැරුණු වෙලාවලදී මේ සංසාරේ අපි අඬපු කඳුළු එකතු කළා නම් තථාගතයන්න් වහන්සේ පහදනවා මහා සාගරේ ජලය කඳුළු සාගරයට පරදිනවයි කියලා. එතකොට බලන්න කොච්චරනම් අම්මලා මැරිලා අපි සංසාරේ අඬලා තියනවාද. එහෙනම් ඉපදෙන්න ඕනනේ එහෙම. දන්නවනේ ඒ නිසා හිතන්න සංසාරේ මොනතරම් දීර්ඝද. ඒ වගේම දවසක් තථාගත බුදුරජාන් වහන්සේ හිමාල කන්දට වැඩම කළා. හිමාල වනයේට වැඩම කළා. ස්වාමීන් වහන්සේෙන් අහනවා මහණෙනි මේ හිමාල වනයේ මොනතරම් ගස් කන්දරාවක් තිබෙනවද? එහෙමයි ස්වාමීනි අතිවිශාලයි කියලා මතක් කරනවා. බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි සියලුම හිමාල වනයේ තියෙන මේ ගස් කපලා ගස් කපන්න හොඳ නැහැ මේක උපමාවක්. බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඔක්කොම හිමාල වටේ ගහ අඟලේ කොටස් වලට වෙන් කරනවා ගොඩාක් ගහනවා එතකොට කවුරු හරි කෙනෙක් මේ මගේ පළවෙනි භවය කියලා කෑල්ලක් අයින් කරනවා අඟලේ කෑල්ල මෙන්න දෙවෙනි භවය මෙන්න ඊට කලින් භවය තුන්වෙනි භවය හතර පහ ආදී වශයෙන් කියාගෙන කියාගෙන කෑල්ල කෑල්ල අර ගොඩින් වෙන ගොඩකට වෙන් කරනවා බුදුරජාන් වහන්සේ මතක් කරනවා හිමාල වනයේදී ගස්වල වෙන් කළ සියලු අඟලේ කොටස් කර වෙනවා මිසක සංසාරේ ඉපදිච්ච භව ගණන වාර ගණන ඉවර වෙන්නේ නැහැ කියලා. ඒකිනුත් පැහැදිලි වෙන්නේ උපමාවෙන් පවා අපි කොච්චරනම් කාලයක් ඉපදිලා මැරිලා තිනවද ඉපදි ඉපදි මේ සංසාරේ මොනතරම් දුක් ගැහැට විඳිනවාද මේ වගේ කාරණා වලින් අපට පේන සංසාරේ මොනතරම් භයානකද මේ භයානක සසර දිගට දිවෙන ඇදෙන බැඳෙන හසට මේ වළක්වා ගන්න හොඳම අවස්ථාව මේ බුද්ධෝත්පාද කාලයයි. මේ ගත වෙන්නේ බුදුවරේ පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලය. සෑම තප්පරයක්ම වටින්නේ ඒකයි. සමන්ති. ඒ නිසා ඒ අරමුණ ගැඹුරින් ගන්න කෙනාටයි ධර්මයේ ආශිර්වාදය ලබන්න පුළුවන්. සමහර අයට මේ ධර්මයේ මනුෂ්‍ය ජීවිතයට දිල්ලා බුදු කෙනෙක් පහළ වෙච්ච මේ උතුම් කාලයේදී වැඩ සිද්ධ කරගන්න බැරි වෙන්න පුළුවන් ආවරණ ධර්ම තියෙනවා සියල්ල විස්තර කරන්න වෙලාව නෙමෙයි කම්මා වරණ කිලේසා වරණ විපාකා වරණ අස්සද්ධා වරණ අච්ඡන්දිකා වරණ දුප්පඤ්ඤා වරණ කර්මෙන් ආවරණීය වෙනවා කෙලස් වලින් ආවරණය වෙන්න පුළුවන් ධර්මයේ මාවත විපාකයේ ආවරණයක් වෙන්න පුළුවන් අශ්‍රද්ධාව නිසා ආවරණය වෙන්න පුළුවන්. අච්ඡන්දිකාවරණ කියන කැමැත්තක් නැතිකම ආවරණයක් වෙන්න පුළුවන්. දුප්පඤ්ඤාවරණ දෘෂ්ප්‍රඥාභාවි. මෙන්න මේව නිසා ධර්මයේ ගුණය බලය තැහැකි ආශිර්වාදේ මේ නිවන් කරා සිත මෙහෙවන්ට තියෙන අවස්ථාව ආවරණය වෙන්න පුළුවන් බවංගුත්තර නිකායේ ආවරණ සූත්‍රයේ පැහැදිලි කරා. විශේෂයෙන් මේ වෙලාවේ පුංචි බණ කතාවක් අපි මෙතනට ගලපා ගනිමු. බුද්ධ කාලේ හිටිය සමගදී මේ උත්තරා කියලා සිටු දේවිය. පුන්න සිටුතුමාණන්ගේ දුව. හරිම ශ්‍රද්ධාවන්තයි. විවාහ වුණ සිටු කෙනා ශ්‍රද්ධාවන්ත නෑ. පින්කම වලට කැමති නෑ. උත්තරා සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ නිසා බැලුවා බුදුහාඳුරු හමු වෙන්න යන විට ගෙදර වැඩ අතහැරෙනවා. ඒ නිසා තමන්ගේ තාත්තට පුන්න සිටුතුමාට මේක කිව්වට පස්සේ කහවණු 15000ක් කිව්වා. එහෙනම් ඔබ සති දෙයක් හොඳට පින්කම් කරන්න. සිරිමා කියන නගර සෝබණියට දෙන්න කහවණු 15000 සති දෙකක් භාර්යාවක් වගේ තමන්ගේ ස්වාමියාත් එක්ක ඉන්න ඔබ ධර්මයේ යන්න එයාට බාර දීලා. සිරිමත් කැමති වුණා ස්වාමියාත් කැමතුණා හරි ෂෝක්නි කියලා. උත්තරා තමන්ගේ පාඩුවේ හොඳට පින්කම් කළා. දැන් සති දෙකක් ගෙදර දම් දෙනවා. බුදුහන්ට ආරාධනා කළා සති දෙකම වඩින්න. බුදුහාඳුර වැඩිය. මෙන්න වස්සාන කාලයක් මේ වගේ උතුම් කටින පින්කම් කරන කාලයක්. බලන්න කැවුවේ ඉන්නකොට බොහෝම දැලිකුණු ගාගෙන දැන් සිටු දෙවිය තමන්ම සේවිකාවෙ දෙන්නේ තුන් දෙනෙක් එක්ක බුදුහාමුදුරට දානි වෙනවා. ඒ වෙලාවේදී උඩ මැදුරේ ඉඳලා බලලා hina වුණා අල්හා. ඒ වෙලාවේ සිටුතුමා මේ සිටුතුමා නැවත පැයත්තක hina වෙච්ච නිසා උත්තරාවත් එක්ක නගර සෝබිනට ඊර්ෂාවක් ඇති වුණා. ඇවිල්ලා අර නටන තෙල් වාජනේ ඔළුවේ වැක්කුරුවා. බලන්න. එහෙම වක් කරනකොට ළඟ හිටපු අය නගර සෝබිනියට ගෙහුව වැඩකාරයෝ ඉක්විලාරිය සිහිය නැතුව ඇදගෙන වැටුණා. නමුත් උත්තරා හරි කරුණාවෙන් නගර සෝබිනියට ඒ වෙච්ච විපත්තියෙන් එයා බේරුවා. එයා සමාවෙන්න උත්තරා නගර සෝබිනිය අනේ වෙච්ච වැරද්දට සමාවෙන්න මේ අය ගෙහුවට කියලා. තෙල් වැක්කුරුවට උත්තරාවගේ ඔක්කොම නිකන් සීත ගඟුලක් වගේ දැනුනේ. හානියක් උනේ නෑ ධර්මයේ සතුටු සිත නිවාසිත තිබිච්ච නිසා. නගර සෝබිනියට පස්සේ ලැජ්ජ හිතුණා. Tamanට අමතක වුණානේ නගර සෝබිනියක් කියලා. මම සිටු දේවියට නේද මේ කරදර කරේ කියලා. මෙන්න මේ වෙලාවේ බුදුහාඳුරු ගෙදරට වැදලා මේ සිද්ධිය දැනගෙන පැහැදිලි කළා. කෝදේන ජිනී කෝධං අසාදුං සාදුනා ජිනී ජිනී කදරියන් දානේන සච්චේන අලිකවාදියා. ක්‍රෝධ කරන අය මෛත්‍රියෙන් දිනන්න ඕන. ඒක බොහොම හොඳයි. අසත්පුරුෂය සත්පුරුෂකමින් දිනන්න ඕන. ඒ වගේම මසුරන් දානින් මසුරුකම නැති කරගත යුතුයි. අසත්‍යවාදීන් සත්‍ය වචනෙන් දිනන්න ඕන කියලා බුදුහරු සාදුකාර පැවැත්වුවා. උත්තරාගේ නිවන් මඟ ගමනත් එක්ක ලැබුණු තමන්ගේ ජීවිතේ පවා වෙන කෙනෙකුට බාර දීලා බුදුමඟ ගමන් කළා. නිවන් මඟ ගමන් කළා උත්තරාදීහි අපටත් මේ ලැබුණු මොහොත ඒ වගේ අපේ ජීවිතේ සාර්ථක කරගන්නට මහා පින්වන්ත කාලයක් කියලා සිහිපත් කරන්න කැමතියි. එහෙමයි අපේ හැමදෙරෝනේ සිරස් FM සනරාමරත්නමයි මේ. එහෙමනම් අද දවසේදී සිරස් FM සනරාමර සුබින් සමගන්නටයි කාලය ලැබිලා තියෙන්නේ. තමත්ම ගෞරවයෙන් අප ආරාධනා කළේ අද සිරස් FM සනරාමර සුබින්ට මාළුමේ අරංගල කහන්තට පාරේ ශ්‍රී ශෛලාරාම අධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශික අධිකාරී ආචාර්ය රාජකේ පඬිතුක විචිත්‍ර ධර්ම කතික සතර්ම වාගීශවර පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන් වහන්සේටයි. සමන්ති සනරාමර සෙවණේ ඉන්නකොට කාලය යනවා තේරෙන්නේ නැහැ. ධර්මයේ සාක්ෂා කරනකොට කාලේ කොහොම යනවද කියලා අපටවත් තේරෙන්නේ නැතිව දැන් මේ හෝරා නිමේෂ ගත වෙලා යන්න ගියා. අවසාන මොහොතේ දැන් අපි මේ අවසාන මොහොතේ මා කැමති සිහි ගන්වන්නට සමහර මිනිසුන්ට සාන ගෙවල් තියෙනවා හැබැයි කුඩා පවුලක් තමයි තියෙන්නේ. පවුල කුඩා වෙලා ඒ පවුලේ සතුට නැහැ. සමහර අයට ලොකු ඉහළ අධ්‍යාපනයක් තියෙනවා. හැබැයි අවබෝධය බොහොම පහළයි. තව සමහර අයට ලොකු ඔලුගෙඩියක් තියෙනවා. හැබැයි දර්ශනීය ජීවිත දර්ශනය මේ තමන්ගේ යා යුතු මඟ දැක්ම බොහොම පටු වෙලා තියෙනවා. තව සමහර අයට විශාල මුදල් තියෙනවා account තියෙනවා භරසාර වස්තු තියෙනවා ඉඩකඩ යාන වාහන තියෙනවා සැපත එහෙල් හීන වෙලා තියෙනවා අපිට හිතන්න මේ කරුණුත් එක්ක ගොඩක් තියෙනවා සමන්ති ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැත්තට හැරෙනකොට කොහෙද සැප තියෙන්නේ? සැපයයි හිතන අපට සැප සොයා යන අපට මහ විපත්ති වලට මුහුණ දෙන්න පුළුවන්. හරියට මේ දැන් ගත වෙන කාලය වගේ. කෙටියෙන් කියනවා නම් වාක්‍ය කිහිපයකට ගොතනවා නම් හරවනවා නම් ඇත්ත බලන්න අපේ ජීවිතවල අත්දකපු දේවල් මහා කඳු නාය යනම මිනිස්සු මැරෙනවා අපි දැක්කා හිතුවේ නැති වුණාට මහ මුහුද ගොඩගලනවා සුනාමියනවා අපි දැක්කා ඒ වගේම ලෝකේ ගිනි අඳු පුපුරනවා අපි දැක්ක අපට පේනවා මේ ලංකාවිනොත් මහා කුණු කඳු වලට යට වෙලා කුණු කඳු නාය ගිහිල්ලා මිනිසු දාස් ගණන් මැරෙනව සමන්ති අපි දැක්කා. ඒ වගේම තමස් සමහරු ආගම් වලට යට වෙලා මිනිමරා ගන්නවත් අපි නොදැක්කා නොවි. තව සමහරු සල්ලි වලට මිනී මරනවා. මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට මිනී මරනවා. ඒකත් අපි දැක්කා. සල්ලි අතේ පවතිනකොට බොරු සැපතක් හරි පේනවා අත්දිනවා බොහෝ අය දැක්කා සල්ලි නැති විට ඕම ඥාති හිතවතුන් ඈත් වෙන හැටි අපි අත්දකිනවා අවසානයේදී බලන්න එදා දිසාලා මහනුවර තිබිච්ච රෝග බිය දුර්භික්ෂ වගේ මහා තුම්බිය මේ විශාලා මහනුවරකින් මුළු ලෝකෙම අරගත්තා වගේ අද කොරෝනාවෙන් අරගෙන තියෙනවා මුළු ලෝකෙම කොර වෙලා තිබෙනවා ඒ නිසා අචින්තම්පි භවති චින්තිතම්පි විනාශති වෙන දේ හිතෙන්නේ හිතන දේ වෙන්නේ නැහැ ලෝකේ හරිම අස්තිරයි අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන මේ කරුණුමයි මේ තථාගත දේශනාවයි නැවත නැවත අපට පසක්වන්නේ. ජීවිතයේ තුලින් මේ අත්දැකීම් තුලින් දැනට තියෙන මේ කරුණ වලින් අපට මේ ධර්මයේ පිළිබඳ ගැඹුරින් බලන්න පුළුවන්. බොහෝ අය ඉන්නේ තරඟ කරන්නයි, දිනන්නයි, හෝ පරදින්නයි. එහෙම කර කර ඉඳලා හරියන්නේ නැහැ. බුදුහාඳුරු නොජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ. උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයන්ති. යම් කිසි කෙනෙක් බලන්න ජයගත්තොත් වෛරක්කාරය ඇති වෙනවා. යමකින් පෙරදුනොත් දුක උරුම වෙනවා. හැබැයි දුකයි ඒ පරාජයයි එහෙම නැත්නම් දෙකම පැත්තකින් තියලා තරගෙන් ඈත් වුණොත් වෛරක්කාරයෝ ඇත්තෙත් නැහැ. දුක අපේ පිටිපස්සේ එළවන්නෙත් නැහැ. අපේ පාඩුව අපට ඉන්න පුළුවන්. උපසන්තෝ උපශාන්ත බවට සංසිඳුණු බවට කරදර නැති බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ ලෝකයේ වෙන කිසියම් පිහිටක් නැහැ. අපිට අපි පමණයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අත්ත දීපා විහෙරත මික්කලේ අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්මදීපා වික්කවේ විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ තමාට තමා පහලක් වන්න තමාට තමා දූපතක් වන්න බුදුහාමුදුරු සරණ යන ධර්මයේ සරණ යන ආර්ය මහා සංඝරත්නේ සරණ යන්න ඒ ධර්මයේ තුලින් තමාගේ ආලෝකේ තමාගේ ආරක්ෂාව ඒ ආරක්ෂිත භූමිය හදාගන්න කියලා උන්වහන්සේ අපිට නැවත නැවතත් අවවාද කරන අනුශාසනා කරනවා ඒ නිසා ලෝකයේ සිදුවන දේ හේසිත මෙහාට කොහෙද දෝලණයද කියලා අපිට හිතාගන්න බෑ අපේ පුංචි සිතට ඒ නිසා අපේ සැනසීම පිණිස පවතින්නේ ධර්මයේම පමණයි. ඒ ආර්ය ධර්මයේ නැවත නැවතත් සරණ යන්න. ඒ ආර්ය ධර්මයේ ගමන ආරම්භ කරන්නට ඔබට හොඳටම දැන ඔබට හොඳම තැන කමටහන ගන්න මේ සනරාමර සෙවණයි කියන එක. සෑම සෙනසුරාදා දවසකම මේ කමටහන නැවත අලුත් කරගන්නට ඉතාම වටින තැනක් කියලා විසිපත් කරන්න කැමතියි. අදත් මේ කළ මහා කුසල යානුභාව බලෙන් ඔබ සුවපත් වේවා. ලෝකයේ සුවපත් වේවා. මේ තියෙන මහා වසංගතයේ ව්‍යසනයේ දුරින්ම දුර වෙලා හැමට ආරක්ෂාව නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි. සමන්තිතත් ඒ වගේම සිරසනාලිකාවේ ලොකු කුඩා සෑම සුල්දනාටමත් ප්‍රාර්ථනා කරන උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයේ හැමත සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරනවා මේ මොහොතේදී සිරස FM සමරාම රසවලට වැඩම කරන ඔබ වහන්සේ බොහෝ කාරණාවන් පිළිබඳව අපට පහදා දුන්නා විශේෂයෙන්ම ජීවිතයේ දිනදා ගැටලු වගේම මේ කප්ප සීමාවේදී අප කොහොමද කටයුතු කරන්නට ඕනේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ධර්මානුකූල මගක යන්නට නිවන් මගට එක් හෝ පියවරක් තබන්නට ඔබ වහන්සේ ලබා දුන් නියෝජනාවන් ඉතාමත්ම වටිනවා අපේ ජීවිතේ අපේ හාමුදුරුවනේ ලංකාවාසී ලෝවාසී අපසේ සියලුම දෙනා එක්ව ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේදී සියලු ධර්ම ප්‍රචාරක කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙත්වායි අප ප්‍රාර්ථනා කරනවා දවසකට එක වැරැද්දක් හරි නිවැරදි කරගන්න එතකොට යම් කිසි කාලයක් ගත වෙද්දී ඔබ ගැන ඔබටම අනතිමානී සතුටක් ඇති වේවි ඒ මතක් කිරීමත් එක්ක ඔබේ ජීවිතය යහපත් වේවා, ඔබේ සෞඛ්‍ය ආරක්ෂා වේවා, සද්ධර්මයේ තුලින් ඔබට පිහිට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරමින් සිරස් FM සඳරාමර සෙවණින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.